ඉන්දියාවේ ලොකු ලෝන් කියන්නේ බීජ එවුවා ලංකාවට. මේ බීජ වලින් දැන් රෝගකාරක පැතිරෙන බීජ වර්ග කියන එක තමයි ගොවින්ගේ මතය තියෙන්නේ. මේ කියන්නේ මේ බීජ වල රෝග වැඩි මොකද බැක්ටීරියා සහ දිලීර රෝග පැතිරීමේ ප්‍රවණතාවය වැඩි. අකරයකට බිලියන කිලෝ 6500ක් විතර ප්‍රමාණයක් ගන්න ඉඩකඩ තිබුණා. සන්න නෙලීමේදී ඒක කිලෝ 2500 දක්වා වගේ පහළ වැටලා තියෙනවා. ගොවියට බිලියන වලින් බලාපොරොත්තු වෙන සන් ප්‍රමාණයක් ගන්න බැරිම වගේම තවමත් ආණ්ඩුව පැත්තෙන් බිලියන දියුණු මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් තාමත්